අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අද සුබෝධාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ මුල් කරගත්ත භාවනා දවසේ ධර්ම දේශනා පැයටයි සම්පැමිණලා තියෙන්නේ. සියලුම දෙනා ධර්ම දේශනා සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ හිරි තස්ස අපාලම්බෝ සතස්ස පරිවාරිතෝ ධම්මෝ නාම සාරතිං භූමි සම්මා දිට්ඨි පුරේ ජවං තීති ගරු කටයුතු ස්වාමීන් වහන්සේගෙන් අවතරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සුබෝධාරාමේ කරගෙන යන මේ භාවනා දවස ඒ වගේ මේකට සම්බන්ධ කරගෙන යන මේ ධර්ම දේශනාව මාලාවක් විදියට කරන බව මෙතන ඉන්න බොහෝ දෙනා දන්නෝ. ඉතින් ඒකෙදී නිසා අපට සරුවච්චන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් අරගෙන දවසින් දවස දවසින් දවස අපි සමූහයක් වශයෙන් ගැඹුරෙන් ගැඹුරට යන්න අපිට අවස්ථාවක් තියෙනවා. අපි මේ තාක් ඒ වගේ වටිනා සූත්‍ර රාශියක් දේශනාවල් වලට අපි අරගෙන සාකච්ඡා කරලා තිනවා. දැන් මේ වකවානුවේ කෙරෙන්නේ මේ අච්චරා සූත්‍රය අරගෙනයි. ඉතින් මම හැමදාම ධර්ම දේශනාවක මුලදී ධර්ම දේශනාවේ පසුබිම සඳහාත් උනන්දු ඇති කිරීම සඳහාත් මේකේ නිදාණය එහෙම නැත්නම් පසුබිම මතක් කර දීම චාරිත්‍රාක් කරන්න හිටියා. අදත් විනාඩි ස්වල්පයක් ගන්න බලාපොරොත්තු වෙනවා. නිදාන කතාව, පසුබිම් කතාව මතක් කරගන්න. සර්වචනාංශේ වැඩ ඉන්න කාලේ සර්වචනාංශයෙන් උපදේශ ලබාගෙන භාවනානුයෝගීව විවේක වීම සඳහා පැවිදි වෙච්ච තරුණ භික්ෂුවක් පිළිබඳ කතන්දරයක් මේකේ තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ අපමත්තෝ වූපකට්ටෝ කියන විදිහට අප්‍රමාදීව වෙන් වෙලා තනියව වාසය කරමින් බණ භාවනාව සඳහාම කාලය ගත කරන්න ඕන නිසා අරඤ්‍ය වාසීව පිණ්ඩපාතිකව ගත කරලා තියෙනවා. මේව ගත කරන වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ එක වතාවක් ගමට පිණ්ඩපාත වැඩිමෙන් ජනයා සමග කුලයා සමග ගනුදෙනුව එක වතාවකට අඩු කරලා ඊතුරු මුළු කාලෙම අරණ්‍ය සීනාසනයක ඡාම් විහාරයක බණ භාවනා කරමින් ගත කළා තියෙනවා. ඉතින් කතාවේ යන විදිහට මේ ස්වාමීන් වහන්සේට දිගටම මේ බඩේ දැවිල්ලේ රෝගෙ තිබිලා තියෙනවා. ඉතින් මේ බඩේ දැවිල්ල රෝගයත් මේ ශාන්සිකේ අර ඒකබත්තික ඒකචාරී ජීවිතේ නිසා මේක ටිකක් වැඩි වෙච්ච ගතියක් තමයි පේන්න තියෙන එකේ ස්වාමීන් වහන්සේට අවාසිදායක කතාවක්. එන්න එන්න එන්න අර තනි වේල වනදලා ඉන්නවා ඒකත් ආහාර මදිත් ඇති මේ නිසා බඩ දැවිලි වැඩි වෙනවා. ඉතින් මේ ශාන්සේ ක්‍රමයෙන් එන්නේ එන්නේ වාඩි වෙලා භාවනා කරන්න බෑ. ඉඳගෙනට බඩ දානවා. දැන් ඉතුරුලා තියෙන්නේ සක්මන් කරන එක විතරයි. හැබැයි මේ ස්වාමීන් වහන්සේ ඒකත් උපරිමයෙන් පුළුවන් තරම් කටයුතු කරන්න හදලා තිනවා. එතකොට මේ රෙදි වෙලක් වගේ වැලක් බැඳගෙන සක්මන ඇතුලේ ඒකේ එල්ලිලා තමයි එහාට මෙහාට ඇවිදින ගමන් තමයි සතිය පවත්තලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවට ද මාරාන්තික වේදනාව එනවා. ඒ ශාවනිට පුළුවන් තරම් බලනවා ඊට වැඩිය පොඩ්ඩක් වේදනාවද බලන්න පුළුවන්ද? ඒතියෙදිත් මට ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න පුළුවන්ද? වම තියෙනකොට වම තියෙන බව දැනගන්න පුළුවන්ද කියලා මේක ක්‍රමයෙන් වඩ වඩා යද්දී මාරාන්තික වේදනාව ඉවසගෙන හිටියට දවසකට ඇත්තටම මැරිලා තියෙනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ සක්මනේ හිටියේ ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඊයේ නම් වේදනාව විඳගෙන නැවත ක්ලාන්ත ගති සහිතව 100ට ආවා. මෙදා ආවේ නැහැ. ඒ වේදනාවෙන් අභාව પ્રાપ્ત වුණා. හැබැයි මේ ස්වාමීන් වහන්සේ ඉන්නේ මානසිකාරේ. එයා හිතානේ හිටියේ දැන් මේ මරණ තරම් වේදනාවක් හරහා ඊ ගියා අදත් ඒව එක ඉන්නේ. දැන් මේ ජවනිකාවේ එනකම් බලහන්ත බලනකොට මේ ශාංශ ඉපදුනේ තුසිත දිව්‍ය ලෝකේ දිව්‍ය ලෝක හතෙන් එකක එතකොට ඒ දිව්‍ය ලෝකේ පිරිස මේ ස්වාමීන් වහන්සේ දිව්‍ය ලෝකේ එනකන් අපේක්ෂාවෙන් ඉඳලා තියෙනවා විශාල දිව්‍ය විමානයක් සහිතව 500ක් අප්සරාවන් සහිතව ඉතින් මේ ස්වාමීන්සේ මේ මනුස්සකය අතහැරලා දේවකයක් සහිතව දිවි ලෝකෙ පෙනී හිටිනකොටම අර අප්සරාවන් ප්‍රීති ගෝසා ඔල්වර සංහල දීලා තිනවා දේව පුත්‍රයා පිළිගන්න. මේ ශාංශයට ඇහුනේ අරණ්‍ය සීනාසනේ බණ භාවනා කරනකොට පින්කම් පිරිසක් වෙන්න ඇති. ඇවිල්ලා සාදුකාර දෙනවයි කිව්වට පස්සේ ඒ ස්වාමීන්සේගේ තියෙන අල්පේච්ඡ ගතියට බිම් බලාගෙන ඒ පිරිසගේ එකෙන් හිත කලබල කරගන්න නැති වෙන්න ඉරියව පවත්නකොට අප්සරාවන් දැනගෙන තියෙනවා මේ ශාංශේ තාම ඉන්නේ මනුස්ස චින්තනයක ඒ නිසා මේ ස්වාමීන් වහන්සේම රස විඳින තැනක එහෙම නැත්නම් මේ දේවසිරි සැප විඳින තැනක නෑ. ඒ නිසා ස්වාමීන් ආර්දනා කරලා තියෙනවා මේ දිවි විමානට අත තියන්න. ඒතකොට දිවි විමානයේ අයිතිය ලැබෙනවා. මේ අප්සරාවන්ගේ වගකීම් බාර ගන්න 500ම Tamanට ලැබෙනවා කියලා මේ ශාන්සේ ඌ එකටවත් ඇහෙන්නේ ඉන්නේ නිකන් ඉබ්බා කට්ට ඇතුළට ගිහිල්ලා ඉන්නා වගේ අකුලගෙන. ඊට පස්සේ ඒ අප්සරාවියෝ ස්වාමීන් වහන්සේක ප්‍රමාණ විසට උස වීදුරුවක් කණ්ණාඩියක් අල්ලලා තියෙනවා මූණට. ඉතින් මේ මේ නේශාංශය දැක්කලු දැන් ඉන්නේ දේවස්සිරියෙන් කියලා. එතකොට ඒ ශාංශය දැක්කේ මගේ සම්පූර්ණ මහාන ජීවිතය ඉවරයි. දැන් සැනකෙලියක් විනාශයක් සිද්ධ වුණේ මම විවේක මිනිස්සු භාවනා කරපු කෙනෙක්. මට විවේක නැති වුණා. මම මේ සැප සම්පත් වලින් අයින් වෙලා නිහතමානී වෙන්න ගියේ මට මේ ලැබුණේ මහ විනාශයක් කියලා ඒ ශාංශයට දැක්කේම මේක මහා අරියාදුවක් විදියට කනස්සල්ලක් විදියට එතකොටම කල්පනා වුණාලු ඉතින් මේක මේ පින් කරලා ලැබිච්ච ආනිසංස වාරයක් නම් ඇයි මේ මේ හිත් කරදර වෙන්නේ මේකට උත්තරයක් තියෙන්න ඕන මේක මේ කරන ලද පිනකට ලැබිච්ච ආනිසංස වාරයක් කියන විදිහට හොඳයි මට මේ දිවි ලෝකෙන් චුත වෙන්න පුළුවන් කියලා කල්පනා කරලා බලනකොට තමන් ඒ ගත කර තපස්සර ජීවිතේ නිසා අවසාන මොහොතෙත් මානසිකාරයක හිටපු නිසා මේ දිවිසිරි සැප ලැබුණා ඒ කර්මාන් රූප සිදුවෙන දෙයක් මේක දැන් කියන්නේ එකම කෙනා ඉන්නේ සරුවචනංශේ විතරයි ඒකෝට කල්පනා කර බලන්න සරුවචනංශේ මේ තවත්තුර ජේතවනාරාමේ වැඩ ඉනවා මේ ශාංශේ අර අප්සරාවන්ට මතක් කරලා තියෙනවා මම මේ දිව්‍ය විමානට ආශිර්වාද ආශිර්වාද ගන්නන්නෙත් නැහැ මං අයිතිය ප්‍රකාශ කරන්නෙත් නැහැ. ඕගොල්ලත් එක්ක මට ගනුදෙනුකුත් නැහැ. මට තියෙනවා දේව 이르දියක් මට ඕන තැනකට යන්න පුළුවන්. මං යනවා මගේ ශාස්ත්‍රුණාංශය හොයාගෙන කියලා. එතකොට මේ 500ම කියලා තියෙනවා එහෙමනම් අපිත් අනුගමනය කරනවා කියලා. පස්සේ මේ దేవතාවා සර්වචනාංශේ රාත්‍රියේ 10 ඉඳලා ආන්දර දෙක වෙනකන් කාලේ යම් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා මේ මිනිස්සු නිදාගත්තට පස්සේ මිනිස්සු අප්‍රිය කරන දෙවියන්ට ਸਰුවචනච හම්බෙන්නේ නැහැ. මිනිසෙක් ඉන්න හරිය ගව් තුනක මනුස්ස ගඳට හඩු ගඳට දෙයියෝ එන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා ਸਰුවචනාංශේ දෙයියන්ට වෙන් කරලා තියෙන කාලේ මිනිස්සුන්ගේ හඩු ගඳ නැතුව නෙවෙයි පැත්තකට වෙලා බුදි වෙනවා. මේ దేవතාව ඇවිල්ලා ਸਰුවචනාංශ චෝදනාවක් කරනවා. අච්චරාගන සංගුට්ටම් පිසාචගන සේවිතං වණන්තං මෝහණං නාම කතා යාත්‍රා භවිෂ්‍යති. ස්වාමීන් වහන්සේ මේ අස්ප්‍රාවන් මට මහා වට කරගෙන සංගුට්ටං ඝන සංගුට්ටං පිසාච ඝන සේවිතම් මට පේන්නේ මේ තේරම් පිසාචෝ වාගේ ස්වාමීන් වහන්සේ. කාමේ කවදාකවත් තෘප්ති කර තත්වයකටපත් වෙන්නේ නැතුව තවදුරටත් පැණියලි වැඩිච්ච ඇඹලියෝ වගේ ඒ පැණියටම ආශා කරන ජරා జాතියක් මට පේන්නේ පිසාචෝ වාගේ. වනන්තං මොහණං නාම මේකේ තියෙනවා නන්දන නම් වණයක්. ඒකට ගියාට පස්සේ ඔක්කොම මෝහණේ වෙනවා. පමාවට වැටෙනවා, මදේට වැටෙනවා, අප්‍රමාදයට යන්න අමාරුයි. මේ தත්ත්වයේ තියෙද්දි මට කතා යාත්‍රා භවිෂති මම මොකද කරන්නේ? මං කොහෙන්ද ගැලවෙන්නේ? මොකද්ද මගේ මාර්ගය කියලා හරියට බුදුහාමුදුරන්ට චෝදනා පත්‍රයක් දෙනවා වගේ ඔබ වහන්සේ දීපු ක්‍රමයට තමයි මහානකම කරේ. මට තිබුණේ අල්පේච්ච ජීවිතයක් මම උපරිමේ කරා ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මට මෙහෙම මේ පිසාචෝ වට කරන්නේ මාව? ඇයි මාව මේ මදේට සහ පමාදේට හේතු වෙන වනයේකට කොටු කරන්නේ? මට දැන් පාර කියලා දෙන්නයි කියලා. ඉතින් ඒක ඇත්තටම ගුරුවරයෙකුට ශිෂ්‍යෙක් විසින් ඉදිරිපත් කරන්න පුළුවන් දෙයක්. මොකද අපි බුදුහාමුදුරන්ට අප වෙලා ඉන්නේ. බුදුහාමුදුරනේ අපට ජීවන රටාව කියලා දෙන්නේ බුදුහාමුදුරන් අපට ආජීවය කියලා දෙන්නේ අපි ඒ ආජීවනව ගත යුතු කරා නම් සුගතියක් මිස දුගතියක් වෙන්න බෑ ඉතින් මේ దేవතාවගේ තිබිලා තියෙනවා තාමත්ම තද සීල ශික්ෂාවක් සහ සමාධි ශික්ෂාවක් කියවනකොට ඔගන හොත් නොසලෙන සද්ධාාවක් තිබිලා තියෙනවා නමුත් බුදුජානන් වහන්සේට මෙතෙන් සිද්ධ වෙනවා ඔය සීලය තිබුණත් සමාධිය තිබුණත් ප්‍රඥා ශික්ෂාව නැත්තම් ලැබිච්ච ආනිසංසය අරිය ආදුවකට පේන්ටි ඉඳී තියෙනවා. තමන්ට ලැබිච්ච භාවනා ප්‍රතිඵලය කරදරයක් විදිහට පේනවා. ඒක අද ලංකා ලාංකික සමාජය හොඳටම පේනවා. භාවනා කරන කිසි කෙනෙකුට ඒ භාවනාවේ ලැබෙන අත්දැකීම මේක වාසියක්ද අවාසියක්ද ඉස්සරහට යන්න පස්සට යන්නේ සමතට යන්නේ විපස්සනට යන්නේ කියන එක අදහසක්ම නැහැ මොකද මේගොල්ලෝ ඒක භාවනා ප්‍රතිඵලයේ මනින්නේ ලෞකික මනසකින් එතකොට ඒකාන්තයෙන්ම කැකිලි රජුරන්ගේ තීන්දුවක් එන්නේ ඉතින් ඒකට ਸਰවඥාන්සේ ජීවමාන වැඩ ඉනකොට ගොඩාක් ප්‍රයත්න අරගෙන තිනවා මරණයට පස්සේ දෙමෙයි නැත්නම් මැරලා පරලෝ ගියාම නෙවෙයි මේ ජීවිතේදී භාවනා කරනකොට තමට ලැබෙන භාවනා අත්දැකීම තීන්දුව කරන්නේ නැතුව තෝරන්නේ බේරන්නේ නැතුව අත්දැකීම අත්දැකීම වශයෙන් ප්‍රකාශකරනද එයා රහත් වෙලා ඉන්න ඕන. රහත් වෙච්ච නැති කෙනෙකුට කවදාහකවත් තමට ලැබිච්ච අත්දැකීමක් ගුරුවරට කියන්න බෑ මේක පලිප්පුවේ දාන්න නැතුව මේක ආලවට්ටම් කරන්න නැතුව මේකට හොඳ නරක එකතු කරන්න නැතුව ඒ පලිප්පිය දැම්මට පස්සේ ආලවට්ටම් කරාට පස්සේ හොඳ නරක කියනකොට ගුරුවරයාටත් හොදන්න බැරි තරම් ඒක කෙලෙසිලා ඉවරයි. ඉතින් ඒ නිසා භාවනා කරලා ලැබෙන අත්දැකීම තණ්හාමාන දිට්ඨිය වලට වැටෙන්නේ නැතුව විනිශ්චයකට ලක් කරන්නේ නැතුව වර්ණ ගන්න නැතුව මට මෙන්න මෙහෙම දෙයක් උණයි කියන්න නම් ඒ අත්දැකීම මම ආයෙනෙන් තොරව ප්‍රකාශ කරන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕනේ. ඒකට අපි අරහත්ත්වය කියලා කියනවා. කාටවත් ඒක නැහැ. එන අත්දැකීම මගේ කියාගත්තට පස්සේ තමයි ඒක කරදරයක් වෙන්නේ ඒක සුභාසිංසනයක් වෙන්නේ ඒක ආශිර්වාදයක් වෙන්නේ එහෙම නැත්නම් ආදීනමයක්ද ආනිසංසයක්ද වෙන්නේ මේ භාවනා කරන පිරිසලට ඇති වෙන්න මේ ජීවිතේදීම කෙලස් ගෙවම් කරන්න පුළුවන් එහෙම නැත්නම් මාර්ගඵල ලබන්න තරම් ඇති වෙන්න අත්දැකීම් තියෙනවා කිසිම කෙනෙක් ඒක අහුලන්න දන්නේ අහුලන්නේම කක්කටික විතරයි අහුලන්නේම වැරදි ටික විතරයි. ඉතින් ඒ මාර්ගයේ උගුලකනේ මෙතන ගත කරන්නේ. අන්න ඒ වෙලාවට යෝගාවචරයා මාරපාක්ෂික කරන්නේ නැතුව තමන්ගේ පැත්තට නතු කරලා බුදුහාමුදුරුවෝ මෙන්න මේක දිහා මෙහෙමයි බලන්න කිව්වේ කියලා එයාට මේ අත්දැකීම් හරහා එයාගේම අත්දැකීම් හරහා මේ යහ මාර්ගේ පෙන්වන එක තමයි මේ කමට අංශුද්ධ කරනවා කියන්නේ. ඒ තමයි සාකච්ඡා අනුග්‍රහිතය කියලා කියන්නේ. ඉතින් මේ සාකච්ඡා අනුග්‍රහිතය නැති වුණොත් හරියකට පහත් බිමක හිටවන ලද පැලයකට අනවශ්‍ය වතුරේ දීම නිසා මුල් කුණුවීමේ රෝගයකට ලක් වෙනවා. ඉතින් මෙයා කොළදාවට වෙදකම් කරනවා. නමුත් ගණ්ඩ දෙයක් නැහැ ඉඳපුවම කහපාට වෙනවා, සරුපලක් පසක් සරු කළදාවක් නැහැ, මල්ලිතු වැඩෙන්නේ නැහැ. ඉතින් මෙයා බලනවා පුළුවන් තරම් වතුර දම තමයි බලනවා. දාහන්න දාහන්න අර කවුල. අන්න ඒ වගේ භාවනා අත්දැකීම හරියට කියන්න පුළුවන් වෙන්නේ පිනට. ඒ වෙන්නේම නැහැ සාමාන්‍ය වෙන්නේම නැහැ. හැම කෙනාම තමන්ගේ අත්දැකීම වර්ණ ගන්නනවා. අපිට ලැබෙන කිසිම දෙයක් දැක්ක දැක්ක දේ දැක්ක මතින් නතර කරන්න බැරි කමක් තමයි පෘථජනකම කියලා කියන්නේ. අහපු දේ අහපු මතින් නතර කරන්න බැරි කම තමයි පෘථජනකම කියලා කියන්නේ. ගන්ධ විසපු දේ රස විඳපු දේ එතනින් නතර කරන්න බෑ. ඒකට කතන්දර ගොතනවා. ඒක වටා ආලවට්ටම් කරනවා. ඒ ආලවට්ටම නිසා පුදුමාකාර කර්ම රාශියක් රැස් කර ගන්නවා කිසිම තේරුමක් නැති අහිංසකව කර්ම රාශියක් රැස් කර ගන්නවා මේ දැකපු දේ මත Tamanට විශේෂෝතර වෙන්නේ නැති අර්ථකතන දෙන්න ගිහිලා. ඇහිච්ච දේ මත Tamanට විශේෂෝචර වෙන්නේ නැතිව අර්ථකතන දෙන්න ගිය නිසා ඒ කළු පාටට වමන කරපුවාම කපුටු හත් දෙනෙක් වමන කෙරුවයි කියන කතාවට යනවා. එයාට ඕන කමක් නැහැ. ඇත්තට මේ තරම්ම බොරුවක් කියන්නේ. නමුත් මේ බොරුව කියන්නේ අතිශෝක්තියෙන් පටන් අරගත්තට පස්සේ කොහෙන් කෙරවෙනවද දන්නේ නැහැ. ඉතින් සරුවචන් වහන්සේට තියෙන සුවිශේෂී ඥාණය තමයි මේ කියන්න කෙසේ කිව්වත් සීබුද්ධියෙන් අහන්න බලුවා. අද ඉන්න ඔක්කොම කර්මස්ථානාචාර්යවරුන්ට ඒ ඒ ශක්තිය නෑ මොකද ਸਰවචනanse ගාව ආසියානුසේ ඥානෙ තිබුණා. එයාගේ ඉන්ද්‍රයන් වැඩ කරන්න හැටි මේ මනුස්සයා මේ ගොළු භාෂාවෙන් කිව්වට මේ කියේ වෙන්න ඕනේ මේකයි කියන එක එයාට පින මේරුවාට පස්සේ ඉදිරිපත් වුණාට පස්සේ ਸਰවචනanseට පුළුවන් ඒක තෝරලා බෙරලා ගන්න. නමුත් කියන එක නා කියන්නේ ඒකාන්තයෙන්ම මේක පලිප්පුවේ දාලා තමයි. එහෙම නැත්නම් ආලවට්ටම් කරලා තමයි. එහෙම නැත්නම් මේක විකෘති කළා තමයි ඒක අහිංසකයි. නමුත් කියන්න බැරි මොකද ඒ තරම්ම දවස පුරා පච කිය කිය ඉඳලා රේඩියෝ වල අහන පච අහලා අහලා ටෙලිවිෂන් වල දෙන පච අහලා අහලා ඒ ඒක නිකන් තොලේ කටේ ගෑවෙන්නේ නැහැ පචක් කියනවා කියන එක. තොලේ කටේ ගෑවෙන්නේ නැහැ කේලමක් කියනවා කියන එක. තොලේ කටේ ගෑවෙන්නේ නැහැ පරසෝචන කියන එක. ඉතින් යාට ඒක සාමාන්‍ය භාෂාවක්. ඉතින් මෙතනදී සරුවචනාංශයේ මේ භික්ෂු දේවතාවට එහෙම නැත්නම් මේ අච්චරා සූත්‍රයේ සංගච්ඡ දේවතාවට පිටරතක හිතිලා කියනවා පුතා බය වෙන්න දෙයක් නැහැ. ඔබ දැනටමත් බේරිලා ඉන්නේ මේ ප්‍රශ්න තියා මෙහෙම බලපන් කියලා. එතකොට එයාගේ තිබුණ බුද්ධ ශ්‍රද්ධාව නිසා මේ ਸਰවචන්සේ කියන එක එහෙම බාරගත්ත බවක් තිබිච්ච නිසා තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය සංගායනාට ඇතුල් කරලා තියෙන්නේ. ඉතින් අපිටත් තියෙන්නේ මේ වගේ අමලියක් වෙලා කොරස්කටවත් අද්දා ගන්න පෙරව දඟලන වේලාවක පුළුවන් වෙයිද බුදුහාමුදුරණ චෝදනා කරන්න. එතකොට බුදුහාමුදුරෝ දෙන මේ අර්ථකතනය අර අවුල් පාසේ මැද තේරුම් බේරුම් කරගන්න පුළුවන් වෙයිද කියන එක තාමත් අහඹයක්. හැබැයි මේවා අපේ තේරවාදී අපිට හම්බෙලා තියෙන වටිනා ඕජාවක් නිසා රසක් නිසා සූත්‍ර ධර්ම නිසා අපිට පේනවා මේ විදියට මානසික ප්‍රශ්නයක් විසඳපු වෙන කිසිම සාස්ෘණ වහන්සේ නමක් හෝ ශාසනයක් නැහැ. ඒක මේ කාලය අතර වෙනසක් නෑ අවුරුදු 2600ක් ගියයි කියලා. මේක මේ ඉන්දියාවේ වෙච්ච එකක් ලංකාවට අදාළ නෑයි කියලා. හාමුදුරු කෙනෙකුට වෙච්ච එකක් නිසා අපිට ගියන්න වැඩක් වෙන්නේ නැති වෙයි කියලා. දිවි ලෝකේ ගිය කෙනෙක් මැරිච්ච එකක් මේක අපිට ජීවත් වෙච්ච වැඩක් නෑයි කියලා. එහෙම වෙනසක් නැහැ. ඒ නිසා අපි උත්සාහ කරේම පහුගිය ටිකේ මේ වගේ தත්යකටපත් උනත් හට කිසිම හානියක් වෙලා නැහැ. එයා මේ ප්‍රශ්නේ දිහා මේ ඇතිවෙච්ච දේ දිහා සම්මාදිට්ඨි පුරේ ජවන් කියන විදිහට සම්මාදිට්ඨියෙන් බලන්න දන්නවා නම් එයාට ඉදිරිපත් කරන්න ප්‍රශ්නකුත් නැහැ. ලොකු අවබෝධයකට ලොකු ඍජු ගමනකට ලොකු ගැටේ ලිහමනකට මේ සිද්ධිය හේතු වෙනවා. මේ ਸਰවචනසේ අර භික්ෂු දේවතාවට කතා කරලා කියනවා උජුකෝ නාමසෝ මග්ගෝ ඔබ යන පාර කොහොමඩක්වත් ඍජු. අභයා නාම සාදිසා ඔබ යන්න යන්න බය ඇරෙනවා. බයක ඉඳලා අභේතනට යන්නේ නිසා පාර කෙලින් යන්නේ අභේතනකට රත රතෝ අංච අකූජනෝ නාම ওই රතය කච කච ගන්නෑ. සද්ද නගන රතයක් නෙමෙයි මේ ලෝකේ කිසිම රතයක් තාම හදාගන්න බැරි වුණා. ශබ්ද නොන ගයන එක. හෙලිකොප්ටරයක් යනකොට 60 70ම ගානකට ඇහෙනවා. ආශෙන්තරයක් යනකොට 70ම ගානකට ඇහෙනවා. කෝච්චියක් යනකොට 70ම ගානකට ඇහෙනවා. රෝද්දායි ලොරියක් යනකොට 70ම ගානකට යනවා. වාහනයක් යනකොට 70ම ගානකට ඇහෙනවා. මොකද ඒකේ අර ඝර්ෂණය නිසා ඇතිවන සද්දේ වළක්වන්න බෑ. බුදුසයන්න්සේ කියනවා මේ රතේ නිස්සද්ද රතයක්. ඒ කියන්නේ මේකේ හොඳට ලීසි දාලා තියෙන්නේ හොඳට ඇලයින්මන්ට් එක හැදලා තියෙන්නේ. බෙයාරින් වැඩ කරනවා බොහොම හොඳට. ඒ නිසා මේ රතයේ සද්ද නැහැ. ධම්මචක්කේ සංයුතෝ මේකට දාලා තියෙන රෝධ දෙක තමයි ධම්මචක්කේ කියලා කියන්නේ. හැමදාම මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් දෙන්නට දෙන්න ප්‍රත්‍ය වෙනවා. දෙන්නම සමරෝග රෝධ තියෙන්නේ. ඒ නිසා මැද ඉන්න කෙනාට කම්පන චංචල අඩුයි. ඒ මේක නිසා මේ සූත්‍රයේට ධම්ම රත සූත්‍රය කියලත් අන්වර්ථ නාමයක් දාලා තිනවා සාමාන්‍ය සූත්‍ර පිටකේ දාලා තින්නම් අච්චරා සූත්‍රය කියලා සමහරට භික්ෂු දේවතා සූත්‍රය කියලත් නම් කරන වෙලාවල් තියෙනවා ධම්ම රත සූත්‍රය කියලත් නම් කරලා තිනවා ඒ බුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ දැන් මාස දෙකකට විතර ආපවත් වුණා ඒ ස්වාංශේ ලියපු ප්‍රසිද්ධ පොතේ මේක ධම්ම රත කියලා තමයි සඳහන් කරලා තියෙනවා මම හිතනවා ඒ බුරුම නාමකරණේ ප්‍රශ්නයක් නිසා වෙන්නේ නැති. නමුත් රතෝ අකුජනෝ නාම ධම්මචක්කේ සංගතෝ කියලා තියෙන නිසා මේ ਸਰවචනanse පෙන්වන්නේ මේ ප්‍රතිපදාව බොහෝම සුමට රතයකට සම්බන්ධ කරලා ඒ නිසා ධම්මචක් ධම්ම රත කියන නම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ මේ රතේ යොමු වෙලා තියෙන ඉස්සරහටමයි. ඒක යන්නේ අනිශ්චිතතාවයේ තියෙන සැක තියෙන බය තියෙන තැනක ඉඳලා ස්ථිරතාවයක් තියෙන බය නැති ඍජු මාර්ගයකට යන්නේ. ඒක ਸਰවචනංශේ සඳහන් කරලා තියෙනවා ඒක ඉත්‍යාවා පුරිසස්සවා. යනුනවා පුනත්ව ගන්නවා පුරුෂ වුණත් කමක් නැහැ. මේ ධර්ම රතේ ඉදලා තියෙන මේ චිත්ත නියාමයේ වෙනස් කරන්න බෑ. කියනවා ඔබ කොහොමදත් ඉන්නේ රතේ තමයි කියන. මේ దేవතාවට විශ්වාසයක් ඇති කරනවා. හිරීතස්ස අපාලම්බෝ සතස්ස පරිභාවිතෝ. ඉඳගෙන ඉන්න ආසනයේ ඇඳි දෙක වගේ තමයි බයලජ්‍ය දෙක. එහාට මට නැමෙනකොට Tamanට නැවත ආසන්න ගෙනත් දානවා. පවට බය කියන එකක් එනවා. පවට ලැජ්ජාව කියලා එකක් එනවා. ඒ නිසා එයා දන්නවා මම දැන් බරයි කියලා. ඉඳගෙන ඉන්න ආසනේ මේ පැත්තට බර වුණොත් මේ පැත්තේ ඇඳට හේතු වෙලා කෙලින් වෙන්න පුළුවන්. මේ පැත්තට ගියොත් මේ පැත්තට එන්න පුළුවන්. ඒ නිසා එයාට හිරි හිරි ඕතප්ප කියන දෙකම එන්න ඕනේ මෙතෙන්ට. නමුත් මෙතන දාලා තියෙන ගාථා බන්ධනයේ අනුව හිරි තස්ස අපාලම්බෝ සතස්ස පරිවාවිතෝ මේක වටේට තීරයක් දාලා තිනවා ආවරණය කරලා තිනවා විශ්විලා වැටෙන්නේ නැති වෙන්න ඒක මේ සතිය කියන චෛතසිකය ධම්මෝ නාම සාරතිම් භූමි ඉස්රායින රතාචාර්ය එයා ධාර්මික කෙනෙක් ඒ නිසා අශ්ලෝක ධර්මයේ සැලෙන්නේ ඒ කියන්නේ පාරේ වලවල් තිබුණාට මගියට දැනෙන්නේ එයා එලවන්නේ රතය යම් ආකාරයකටද ලාභ පාඩු වේදනා මේ සැප වේදනා දුක් කොට එහෙම නැත්නම් යස ආයසට හොඳ නරකට සැලෙන්නේ නැහැ මෙයා. ඒ රතේ ගෙනියන්නේ මේ විදිහට සම්මා දිට්ඨි පුරිජාවන්. මේක ඉස්සර වෙලා තියෙන දෘෂ්ටියමයි. ඒ දෘෂ්ටියේ වැරද්ද නිසා තමයි මේ దేవතාවට අච්චරාගණ සංගොට්ටං පිසාචකන සේවිතං උනේ මේ අප්සරාවන් වගේ පෙනී හිටියට ලෝකයට මට පේන්නේ ස්වාමීන් වහන්සේ පිසාචෝ වගේ උනේ එයාගේ තියෙන මිත්‍යා දෘෂ්ටියක් නිසා ඒක නිසා ඒ දෘෂ්ටිය හදාගත්තට පස්සේ Tamanට තේරෙන්න පටන් අරගන්නේ මම යන්නේ බය තියෙන තැන ඉඳලා බය නැත්නම් එකට. ඉතින් මේකෙදී අපි මේ සම්මාදිට්ඨි කියන වචනේ අල්ලාගෙන අපි ආර්ය අෂ්ටාංග මාර්ගෙම සාකච්ඡා කරා. සාකච්ඡා කරමින් යන පාරේ විශක්කයකට ඉස්සෙල්ලා අපි හිටියේ මේ සම්මා සමාධි කියන චෛතසිකයේ ආ මාර්ගාංගයේ එහෙම නැත්නම් සමාධි චෛතසිකයේ ඉතින් අදත් ධර්ම දේශනාවට මේ පාර හදාගත්තට පස්සේ මේ සමාධි භාවනා කරන කෙනෙකුට සමත සමාධියෝ විපස්සනා භාවනා සමාධි කරන කෙනෙකුට හැම වෙලාවෙදීම භාවනාදී ලැබෙන අත්දැකීම් බොහෝ විට අරියාදුවට හිටිනා වගේ පේනවා. ඒ අරියාදුවට පේනා වගේ හිටිනා වගේ පෙනිච්චාම යා කරන්නේ ගුරුවරයාට කියන්නේ නැහැ ඒකෝ. එහෙම නැත්නම් හිතනවා මට සතිය නැති වෙලා. එහෙනම් හිතනවා මට සීලෙ නැති නිසා මේක උනේ. එහෙම නැත්නම් හිතනවා මට සද්ධාව නැතිව උනේ කියලා. එයා ඉතින් පශ්චාත්තාප වෙලා මූණ පුලුටු කරගෙන අට කරගෙන කරබනිනවා මිසක්ක මේක ගුරුවරයාට කීව යුත්තක් විදිහට හිතන්නේ මොකද යන්න ඉස්සලා මෙයා හිතනවා මේක වැරද්දකට දීපු දඬුවමක් කියලා. ඇත්තටම භාවනා හරියම නිසා මේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ සානාත්මත්වයේ පේන වෙලාව. නමුත් එයා බලාගෙන යන්නේ නිට්ටයත්වයේ සුඛත්වයේ සහ ආත්ම තත්ත්වයක්. ඒ නිසා භාවනාදී ලැබෙන මේ ත්‍රිලක්ෂණය එහෙම නැත්නම් විපල්ලාසවල සුඛ කියන විපල්ලාසකුත් තියෙනවා දුක සැප දුක්ඛ අනිච්ච දුක්ඛ සුඛ අනිච්ච දුක්ඛ සුභ නිච්ච සුඛ සුභ ආත්ම තමයි අපි සේරම. අපි නිතරම සුබ ලකුණු බලනවා. අපි නිතරම හැමදේම ස්ථාවර කරගන්න හදනවා. අපි හැමදේම සැප හොයනවා. අපි හැම වෙලාවෙම මමයා කියලා අල්ලගෙන තියෙනවා. ඉතින් මේ ලෝකේ ඉන්න හීනේ දුවන්නේ මේ නিত্য වූ සුඛ වූ සුබ වූ ආත්ම සංඥාව මත. නමුත් ඒක හරියට දැක්කනම් සම්මා දිට්ඨියෙන් යාට පේනවා මේ අනිත්‍ය දෙයක් නිට්ටය කරගන්න ගිහිල්ලා තමයි මේ අපි තටමන්නේ. ඒ වගේම දුක්ඛ දෙයක් සුඛ කරගන්න කරන එකට කියනවා දුක්ඛේ අඥාණයට ප්‍රේම කරනවා කියන. දුක පිළිබඳ නොදැනීමට අපි හරි ආශාවෙන් කියනවා. ඉතින් අපි දන්නේ නැහනේ. හරි ආශාවෙන් නොදැනුවත්කමට. බුදුහාමුදුරන් දන්නවා ආර්යයන් වහන්සේලාද අපි දන්නේ නැහැනේ කියලා අර දන්නේ නැතිකම තමයි මල් මාලයට දාගන්නේ. ඒ දන්නේ නැතිකම තමයි ඔටුනු පලන් තින්නේ. ඉතින් ඒව තමයි ඔය Nobel Prize, මැග්සේසේ සම්මාන, අර විභූෂණ, මේ විභූෂණ කියලා දෙන්නේ ඔය මෝඩකමට පලන් දෙන අන්තට්ටුව තමයි. ඉතින් අපි ඒක දුක පිළිබඳ නොදැනීම ඒකට ප්‍රේම කරනවා. ඉතින් නිසා අපේ අමල තාත්තලාත් ඒකටම පොර දානවා. අනිකුත් නායකොත් ඒකට පොර දාන. ඉතින් අපි ඒ නිසා පුඩියා ගාලා දැයි හොඳයි පිස්සහනම් අතාත් තමයි අතාත් තමයි කිය කිය ඔන්න දෙල්ලම් කර කර ඉනවා. නමුත් කරදරයක් ආපු වෙලාව පේනවා ඒ බොයිලාවක් නැහැ ලද්දපටන් තිබිලා තියෙන දුක. ඒක වහන්න තමයි මේ නැටිලා නටලා තියෙන්නේ. ඉතින් මේ අසුබ දේට සුබයක් කියනවා. අපි සුබ නිමිති බලනවා. සුබ නැකත් බලනවා. ඒ හැමදේම මේ අසුචියේ ගණ්ඩ දෙයක් තියෙනවා කියලා බලනවා. මේක මේක මේකේ මේ මැණික් තියෙයිද මුතු බෙල්ලෙක් වගේ මුතු තියෙයිද හැබැයි මිරිකන්නේ අසුචි බව දන්නේ අසුචි වල මැණික් නැති බව දන්නෙත් නැහැ මිරිකන්නේම අසුචිය ඊට පස්සේ මේක මම කියා ගන්න කවදා හරි මේ මිරිකන්නේ අනිත්‍ය දෙයක් දුක්ඛ දෙයක් අසුබ දෙයක් අනාත්ම දෙයක් කියලා දකින්න මුවාවෙන් බැලුවනම් පේනවා භාවනා කරන්න ඉස්සලත් මේක තිබුණා නමුත් අපි බැලුවේ මේ භාවනාවමුත් නිත්‍ය දේන හොයන්නේ භාවනාවෙනුත් සුඛ දේනේ හොයන්නේ, සුභ දේනේ හොයන්නේ, ආත්ම දේනේ හොයන නිසා ඒ භාවනා කරනට ලැබිච්ච අනිත්‍යත්වය අපිට පේන්නේ මූණට දමලා ගැහුවා වගේ. පැංගිරි පාටට, කම්මැලිකමට. සුඛයත් පේන්නේ, දුකත් පේන්නේ එහෙමයි. දුක දැනනකොට හිතනවා පෙරකල අකුසල කර්මයක නිසා තමයි දණියෙරි දෙන්නේ. ඒක නිසා තමයි මේ ඔළුව කෙලින් හිටින්නේ නැත්තේ කියලා ඒ භාවනා ලැබෙන මේ දුක දැනෙන දේ ඒකට ද්වේෂ කරනවා. දුක පිළිබඳ නොදැනීමට ප්‍රේම කරනවා. ඊට පස්සේ භාවනාදී අසුබේ පේනවා. භාවනා නැතත් කණ්ණාඩි ඉස්සරට ගියම් පේනවා. භාවනාදී හොඳටම පේනවා. ඒක අපි හිතනවා භාවනාවට වෙච්චි තොක්කක් ඇනිලා. ඒක වෙන්න බෑ. මේ අනික් කටේ ෂෝක් එකට ඉන්නේ. ඇයි මට විතරක් භාවනා කරනකොට මේ කකුල වේදනාවක් දැනෙන්නේ? ඇයි මට විතරක් භාවනා කරනකොට ඉසේකක්ම එන්නේ? ඇයි මට විතරක් භාවනා කරනකොට මේ තද වෙනවා දැනෙන්නේ? ඇයි මට විතරක් භාවනා කරනකොට මේ රස්නේ උණුසුම දැනෙන්නේ කියලා ඒ දැකින හැම දෙෙම අසුබිට ගන්නවා. ඒ වගේම මේ මට උනේ කියලා නැත්නම් භාවනා කරනකොට කසාම කහින කෙනාට වෛර කරනවා. එතන ආත්මයක් ඇති කරලා එයා තමයි කහින්නේ. එයා කහින්නේ මට රිදවන්න. මගේ භාවනා කඩන්න. ඒකකොටම එයා මෙයා හදාගෙන ගැටුමක් ඇති කරගෙන, ද්වේෂ කරන්න තැනක් හදාගෙන, කැස්ස මාර්ගයක් කරගෙන, ඒ මනුස්සයාට කරන්න බැරි කමකට කහින්නේ. ඔය ප්‍රේමී කැස්සයි වළක්වන්න බෑ අප්පා මොනව කරත්. කහිනවා. ඉතින් කහිනකොට මං හිතන්නේ මං භාවනා කරන්න තමයි කහින්නේ. මම භාවනා කරන තමයි හයියෙන් දොර වහන්නේ. මම භාවනා කරන තමයි මේ සිරිසිරි මළු හොල්ලන්නේ කියලා අපි හිතනවා ඒ මනස මේ මට කරන්න කියලා. ඊ ආත්මගතිය නිසා අපිට කවදා හරි තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ එකකවත් එහෙම ආත්මගතියක් මේ මට හිංස කරන ගතියක් නැහැ. මම එහෙම බැලුවොත් එහෙම පේනවා තමයි කියන මේ වැරදි දෘෂ්ටිය ගත්තොත් ඒ කෙනාට මේක කටුකොහලක් වෙනවා. භාවනා කටුබෙරේ දාලා පෙරලනවා. ඉතින් මම හිතනවා බහුතරයක් භාවනා නොකරන එක හොඳටම තේරෙනවා. ඒක පිළිබඳ කිසිසේත්ම තැලෙන්න ඕනේ නැහැ. ඒගොල්ලොත් බෞද්ධයෝ තමයි හැබැයි. ඒගොල්ලෝ මේ ලොකුවට බුද්ධ ධර්ම රකින්න හදනවා. හැබැයි යා දන්නවා භාවනා කරන්න ගියොත් පළවෙනි බේත් කසාය බීවා වගේ පැංගිරි, තිත්තයි. ඒතර රෝග ලක්ෂණ වැඩි වෙනවා. ඒ මොකද ඒ කට්ටිය භාවනාවෙත් බලාපොරොත්තු වෙන්නේ නিত্য වූ, සුඛ වූ, සුභ වූ ආත්මවාදයක්. ඉතින් මේක ඔය 1950 ගණන් වලට ඉස්සෙල්ලා කතා කරන්න වාතාවරණයක්වත් තිබුණේ නැහැ. පුදුම විදියට අපි අසරණ වෙලා හිටියා. ඊට පස්සේ ආවේ අපට සීල ශික්ෂා විතරයි. ටික කාලයක් ගිහලා සමාධි ශික්ෂාව ආවා. දැන් අවුරුදු 30 40ක් දන්නෝ දනි විපස්සනා ශික්ෂාව ඇවිල්ලා තියෙනවා. ඒක නිසා නැති සීල ශික්ෂාවක් පැමිණීම පවා ජාතිය වාසනාවක්. නැති සමාධි ශික්ෂාවක් පැමිණීම පවා අපේ යුගයක පෙරලියක්. හැබැයි පේනවා මේ දේවතාවට බුදුහාමුදුරුවෝ ඉන්න තැන ඉඳද්දිත් සීල සමාධි තිබිලා තියෙනවා පටලවාගෙන තියෙනවා බුදුජාණන් වහන්සේ කියලා චෝදනා කරුවට පස්සේ බුදුන්සේ ඉතුරු කෑල්ල අතර දීලා තියෙනවා ප්‍රඥා විග්‍රහය එහෙම නැත්නම් සම්මාදිට්ඨි විග්‍රහය ඒක මේ බුදුහාමුදුරන්ගේ තියෙන විප්ලවීය අර්ථකතනය මේ භික්ෂුවට බෝවෙන් ලෙඩක් වගේ බෝ වෙනවා බෝ වුණාට පස්සේ ඒ අප්සරාවන් 500 මැදම මේ භික්ෂුව බුදුජාණන් වහන්සේ ඉස්සරහදී රහත් වෙනවා ඒ අර්ථකතනේ අහලා. ඒ කියන්නේ කලින් භාවනා කරලා තියෙනවා වැරදි අර්ථකතනක් තියලා තියෙනවා. බුද්ධජානසේ අර්ථකතනේ දෙනකොට අර භාවනා ලැබිච්ච ප්‍රතිඵල හරි පැත්තට දාලා බලනකොට භාවනාදී නෙවෙයි රහත් වෙන්නේ. කාරණා කාරණා පෙළ ගැස්සච්ච වෙලාව. ඒක නිසා මේ භාවනා කරනකොට අපි කොච්චර දුක් විඳත් භාවනා කරන කොච්චර වැරදුනත් එකක්වත් අහ කියන්නේ කවදා හෝ ධර්ම දේශනාවක් අහනකොට ධර්ම සාකච්ඡාවක් අහනකොට ඒක පෙළ ගැහිච්ච ගමන් එයාට එතනදී ආනිසංස ලැබෙනවා. ඒක ඒක සම්මාදි සංයුතනිකායක සූත්‍රයක සඳහන් කරලා තියෙනවා. සතිය වඩන කෙනාට සතිය ආනිසංස ලැබෙන්නේ අසාධ්‍ය රෝගයක් හැදිච්ච දවසට කියලා. එයාට එදාට තේරෙනවා මම අසරණ නෑ, මගේ නෑයෝ මට නෑ, මගේ ඉඳුරන් මට නෑ. හැබැයි වඩන ලද සතිය මාව අතහැරලා නෑ. ඉඳුරන් ඉන්නකොට නෑ නෑයෝ ඉන්නකොට අපිට මේකේ වටිනාකමක් තේරෙන්නේ නෑ. ලෙඩ වුණාට පස්සේ ඔක්කොම හැලෙනවා. හැලුණාට පස්සේ නැවේ කුඹ ගහක් වගේ ස්තම්භයක් වගේ ඉන්ද්‍ර කීලයක් වගේ තේනවා. අර වඩන ලද සතිය කවදාකවත් අතහැරලා යන්නේ එදාට ඒක අනිකුත් සියලුම විශ්වසනීය දේවල් කුණු වෙන්න අරින්න ඕනේ. කුණු වෙනවා. වෙනකොට පේනවා සතිය අපිට ශක්තියක් දෙන හැටි. හැබැයි ඒක දැනගෙන හිටියේ නැත්තම් අර අපි අරු කරපු අපි අගේ කරපු කට්ටිය අපෙන් දුරවන් වෙනකොට ඒ පශ්චාත්තාවය අර සතියේ ආනිසංශය වටහා ගන්න බැරි තරම් සමාජලාවට සම්මා දිට්ඨිය බලපාන. මිච්ඡා දිට්ඨිය බලපාන. ඉතින් ඒක නිසා මේ සමාධිය කියන වචනයත් මම මෙතෙක් විස්තර කරපුවත් එක බලනකොට විපස්සනා පැත්තෙන් බලාගෙන ගියොත් මම දන්නවා තුන් හතර දෙනෙක් භාවනා කරනකොට ආලෝකයක් පහළ වෙච්ච ගමන් ඒගොල්ලෝ බය වෙනවා. මගේ හිත සමාධි පැත්තට යන්නේ මේක නතර කරන්න ඕනේ මට ඕනේ නැහැ මට ඕනේ කරන විපස්සනාව කියලා. ඉතින් ඇත්තන කියලා දෙන්නෝ නෑ නෑ විපස්සනා භාවනා කරනකොටත් ආලෝකේ පහළ වෙනවා. විපස්සනා භාවනා කරනකොටත් ඔය සාමාන්‍ය සමත භාවනා කරන අයට වගේ ආනිසංස ලැබෙනවා. ඒ ආනිසංස වලට වෛර කරන්න එපා. ලැබෙන දේ ආලෝකයක් වේවා අන්ධකාරයක් වේවා. සුඛ වේදනාවක් වේවා දුක් වේදනාවක් වේවා ලැබෙන විදිහට කියන්නේ. ඇති විදිහට මේක නොවේවා වේවා කියනකොට මෙන්න මේක විස්තර කරන්න සරුවචන් වහන්සේ දෙන්නේ ගැඹුරෙන් තමයි භාවනාදී මොන දේ වුණත් ඒ දෙයට ඇති වෙන මනාප අමනාප දෙකේ තමයි කෙලස් තියෙන්නේ. භාවනා කරනකොට සද්දයක් ආවත් වේදනාවක් දැනුණත් කකුල රිදුණත් ඉදිරියට ගියත් පස්සට ගියත් සමතට ගියත් විපස්සනාවට ගියත් ඒකේ නායකට මනාපයක් පහල කරත් ඒත් කෙලේශයක් වෙනවා අමනාපයක් පහල කරත් ඒත් කෙලේශයක් වෙනවා මේ වෙච්ච දේ මනාපමනාප දේ තරාදියට දාන්න නැතුව මට සිද්ධ වුණේ මේකයි කියලා ඇති හැටි ප්‍රකාශ කරන්න පුළුවන් කෙනාට කියනවා ආර්යයන් වහන්සේ නමක් කියලා ආර්ය විවහාරය කියලා. ඒක වෙනම භාෂාවක් මේ ලෝකේ තියෙන. සිදුවෙච්ච දේ සිදුවෙච්ච හැටියට කියනවා මිස මනාපමනාප දෙක නැහැ. ඒක නිසා සමාධිච්චි නැ සම්මා සමාධි කියන මේ චෛසිකේ ගත්තත් අපි සමති යෝගාවචරෙක් වුණත් විපස්සනා යෝගාවචරෙක් වුණත් භාවනාවේදී පුදුමාකාර දේවල් පේන්න පටන් ගන්නවා. හරියට 3D ෆිල්ම් එකක් බලනවා වගේ හැමදේම සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන හැම දෙයක් නිසාම අපේ හිත එක්කම නාප වෙනවා එක්කම නාප වෙනවා. අන්නේ මනාප අමනාපේ තැන ඉඳලා තමයි කෙලස් වැඩෙන්න පටන් ගන්න. ඉතින් අපිට පුළුවන් වෙයිද දවසක මේ මනාප අමනාප පහළ වෙන ශීර්ෂයෙන් ආලෝකයක් පහළ චාම් මනාපෙද පහළුනේ අමනාපෙද පහළුනේ. අන්ධකාරයක් මතුනාට පස්සේ මට මනාපෙද පහළුනේ අමනාපෙද පහළුනේ. මට භාවනාදී ප්‍රීතියක් පහළ වෙච්චාම මනාපෙට පහළුනේ අමනාපෙට පහළුනේ කියලා මේ වාර්තාවත් ලියලා මට ප්‍රීතියක් පහළ වුණා ඒත් එක්ක මට මනාපේ පහළුණයි කියලා ලියන්න පුළුවන් නම් එයාට අහිංසකයි අඩ වෙච්ච අමනාපය මනාපය දැකලා තියෙනවා නැත්නම් මනාපේ දැකලා තියෙනවා අන්න ඒක තමයි අපි කමඨහන් සුද්ධ කරනකොට හරස් ප්‍රශ්න සීමහලා කියන්නේ හොඳයි භාවනකට මේක මතු වුණා මේක තමයි වාර්තා කරන්නේ මනාප මුඛයෙන්ද අමනාප මුඛයෙන්ද කියලා ගත්තොත් ඒ යෝගාවචරය ඒක හිතලා නැහැ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් භාවනා කරගෙන ඉන්නකොට ඉසිකක්මක් එනවා. එතකොට මේ යෝගාවචරය වාර්තා කරනවා මට භාවනා කරන්න විදිහක් නැහැ. ඉසිකක්මක් ඇවිල්ලා කියලා කියනවා. එතකොට යා ගෙන්නලා ඇව්වොත් මේ ඉසිකක්කම ආපු නිසා මම දැන් මෙතන කියන එකට හිත එන්න දෙයක හේතු වෙලා තියෙන්නේ නැත්නම් මම දැන් මෙතන කියන එකේ හිත කඩන්න හේතු වෙලා තියෙන්නේ නැත්නම් මේ ඉසිකක්කම දැනගත්තේ සතිය තියෙන නිසාද? නැත්නම් මේක සතියට බාධාවත්ද කියලා ඕනම කෙනෙකුට දෙසරක් කල්පනා කරන්න ඕනේ. ඉසිකක්කම තියෙනකොට තමයි සතිය තියෙන්නේ. ඉසිකක්කම එන්නේ සතිය තියෙන නිසා. එතකොට ඇඟේ තියෙන හැමදේම දැනෙනවා. ඉතින් මේක චෝදනා මුඛයෙන් කිව්වොත් එයා එක්ක බේත් බොන්න ඕනේ. එහෙම නැත්නම් කමඨාන මාරු කරන්න ඕනේ. නැත්නම් ගුරුවරයා මාරු කරන්න ඕනේ. නැත්නම් භාවනා මධ්‍යස්ථානේ මාරු කරන්න ඕනේ. ඒකට හේතු ගන්නලා දුන්නොත් මේ ඉසේකක්කම හරි වර්තමානයේ තියෙනක වර්තමාන තියෙන බව දන්නේ තමන්ගේ සතිය නිසා නේද? ඒ නිසා මේ ඉසේකක්කම සතිය තියෙන බවට ප්‍රතිඵලයක් නේද කියලා ඇහුවොත් උඟ දෙනකොට සපේලා උත්තර දෙන්න බෑ. හැබැයි ඒක කමඨාන සුද්ධ කියන්න ඕන අනිත් දවසෙත් යන්න. බලන්න වේදනාවක් ආපුවාම ඉසේකක්කමක් ආපුවාම මේක මට දැන් මම මෙතන කියන එකට කයට හිත පීටව ගන්න උදව්වක්ද කරදරයක්ද කියලා භාවනා කරුවොත් දෙකක් එන්නේ. මේක හැම වෙලාවෙම උදව්වක්ම තමයි. ඒ නිසා ඒක ගෙට පැමිණිච්ච සිට දෙවුදෝ වශයෙන් මේ ඇඟේ අතේ පයේ ඒ ඒ වෙලාවට දැනෙන සැප ඕ දුක් වේදනා තීරුම් ගැනීම යම් කිසි කෙනෙක් විදර්ශනා ශීශ්‍රී සම්මාදිට්ඨි ශීර්ෂයෙන් බලන්න පටන් අරගත්තොත් ඒ කෙනාට පේනවා මේ භාවනා කරන්න විපස්සනා වඩන්න මේ ඉඳගෙන පරියන්කේම කරන්න ඕනේ. ඉදිරියදා ජීවිතේ හමු වෙන ඕනම දෙයකට අපේ හිත මනාපමනාව පාල කරනවා. මනාපමනාව පහල කරන තැන ඉඳලා කතන්දරේ යන්නේ කර්ම ශේෂ්ත්‍රෙ දිගේ. චේතනා ශේෂ්ත්‍රෙ දිගේ. කතන්දර ගොතන ශේෂ්ත්‍රෙ දිගේ. ඉන් එහාට හොදලා ගන්න දෙයක් නැහැ. කාට හරි පුළුවන් නම් දිත්තේ දිට්ට මත්තම් කියන විදිහට දැකපු දේ දැකපු විදිහට කියන්නේ අහපු දේ අහපු විදියට කියන්න ඒ කෙනාගෙන් අතිරේක මොනක්වත් මේකට එකතු වෙන්නෙත් නැහැ ඒ කෙනා බොරු කිව්වයි කියලා දෙයක් වෙන්නෙත් නැහැ නමුත් ඒක ආර්ය භාෂාව ඒකට තමයි ආර්ය විවහාරය කියන්නේ ඒ නිසා කමඨාන් සුද්ධ කරන වෙලාවේදී භාවනාදී මතුවෙන දේ හරියට ප්‍රකාශ කරන්න පුළුවන් නම් මතුවෙච්ච දේ දුකක් වෙන්න පුළුවන් ඒත් භාවනාවේ දියුණුවක් සතියේ දියුණුවක් ඉතින් ඒ දේ ඒ කාරණාව මේ පොඩි දරුවන්ට විස්තර කරලා දෙන්න පුළුවන් ගතිය තමයි අපි අද ඉන්න යුගයේ තියෙන අසිරිමත්ම සිද්ධිය. පොඩි දරුවෙකුට හරි ලේසියෙන් පහසුවෙන් තේරුම් කරලා දෙන්න පුළුවන්. වයසක කෙනෙක් කවදාවත් පිළිගන්න කැමති නැහැ. ඒකට බලාපොරොත්තු වෙන්නේ බහනේ සුඛේ විතරයි. බහනතේ නිට්ටිය ගතිය විතරයි. සුභේ විතරයි. මම නිවන් දකින්නවා කියන ආත්ම ගතිය විතරයි. පොඩි දරුවෙකුගේ ඒක තාම මෝරලා නැහැ. යාට කියන්න පුළුවන් භාවනා කරනකොට මේ දේ මතු වුණා ඒක මතුවෙච්ච හැටියෙන් කියමනෙන් අහිංසකමක් තියෙනවා. ඒක සාහිත්‍ය නිර්මාණයක් නේ. ඇති වෙච්ච දේ ඇති වෙච්ච හැටියට කියනවා. පොඩි බබෙක් මේ බහතෝරන වෙලා පොලිස් කාර්යයක් ඇවිල්ලා ඒ ගෙදර මේ ළමයා ඉස්සරහ සෙල්ලම් කරගෙන ඉන්නකොට පොලිස් කාර්ය දන ළමයා බොරු කියන්නේ නැහැ කියලා. තාත්තා ගෙදර ඉන්නවාද කියලා ඇහුවා. ළමයා ගේ ඇතුළට ගියාට පස්සේ තාත්තා කිව්වලු පොලිස් කාරෙක් ඇවිල්ලා තාත්තා ඉන්නවද කියලා කිව්වලු නෑ කියන්නේ කියලා. ඉතින් පොලිස් කාරයා තාත්තා කිව්ව නෑ කියන්නේ කිව්වා කිව්වා. ඌට බොරු කියන්න බෑ. පොලිස් කාරයට කියලා කිව්වලු තාත්තා කිව්වා නෑ කියන්නේ කිව්වා කිව්වා. ඉතින් ඌටනේ ගහන්නේ අපි. තාත්තා ඉන්නවා කියලා කිව්වේ අයියකෝ. ඌගේ අහිංසකකම තියෙනවා. මේක මරණවනේ අපි 6 අවුරුද්දේ ඉඳලා පොඩි උන්ගේ මේ ගතිය මරණවනේ පිටි ගහනවනේ. තාත්ත වේරන්න බොරු කියපන්. අපේ හිතත් කවදාරි භාවනාදී තරුණ වෙච්ච වෙලාවට අපේ හිතත් භාවනාදී කවදා හරි ළමා මානසිකත්වයට ගියාම අපිට තේරෙනවා අපි කතා කරනට මොන්න තරම් අනුන්ට මත් කරවන්න කතා කරනවාද කියලා. අනුව රවට්ටන්න කතා කරනවාද කියලා. ඒත්තු ගන්නඳ. එහෙම නැත්නම් හරවන්න. ඒ හැම වෙලාවෙම ඉතින් අපිට ඉසිකක්මක් ඉතුරු වෙනවානේ. ඇති හැටි කතා කරුවොත් කියන්නේ ඒක රළු පරළු වැඩි ශිෂ්ටාචාර නැහැ. එහෙම නැත්නම් සමාජයේ තියෙන ආචාර ධර්ම වලට ගැලපෙන්නේ නැහැ කියන්නේ. ඇත්තම තමයි කතාව. ඇත්ත කියනකොට කිසිම කෙනෙක් කැමති නැහැ. ඔක්කොටම ඕනේ ආලවට්ටම විතර. ආලවට්ටම දෙනව නම් ඕන කෙනෙක් කුක් එක් වගේ නමල ගන්න පුළුවන්. ඒක නැතුව කතා කරන්න ඕන නිසා තමයි කියන්නේ මේ සමාජයෙන් වෙන් වෙයලා මේ සමාජය කියලා කියන්නේ එකිනෙකාට පිටකසා ගැනීමක්. ඒකේ ඉන්නකල් ඒක ගා ගන්නව ගා ගන්න නැතුව ඉන්න බෑ. ඒකයි මේ ස්වාමීන් වහන්සේ ඒක අපමත්ත උපපකට්ටෝ කියලා පැත්තකට ලා හිටිය. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේට පුත්‍රජානන්සේ කියන දේ තේරෙනවා. උඹට ඔය අප්සරාවන් වැටුණාට පිසාචයන් වාගේ ඒක උඹ දෙන නමක්. අප්තරාවන් කියලා ගන්නවා අප්තරාවන් කියලා ගන්න පුළුවන් පිසාචයන් කියලා පිසාචයන් කියලා ගන්න පුළුවන් ඒක මේ ඒ ඒ ස්ත්‍රියාවන්ගේ පුසාචයන්ගේ ගතියක් නෙවෙයි උඹ ඒකට දෙන අර්ථකතනෙ අන්නේ අර්ථකතනෙ තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේකට නමක් දෙන්න එපා තීන හැටි කියපන් දැන් මේ අප්තරාවන්ට පිසාචයන් කියලා කියන්නේ ද්වේෂ නිසානේ යටින් තියෙන ද්වේෂ අනුසයක් නිසානේ ඒ ද්වේෂ අනුසයෙන් උඩ සත්‍ය දකින්න බෑනේ බුදුරණන්සේ කියනවා උඹ ඉන්න පාරේ ඔහොම මොකකින්වත් බාධා වෙන්න බෑ. ඔබට ওই අප්සරාවන් වුණත් ඔයගොල්ලෝ පිසාචයෝ වුණත් උඹට වර්තමානට එන්න පුළුවන්. අපි භාවනා කරනකොට සද්දයකට හිත පිට ගියා, වේදනාවට හිත පිට ගියා. ඒව ඇත්තම පිසාචයෝ තමයි. නමුත් ඒ කොයිම කෙනෙකුටවත් නැවත තමන්ගේ අරමුණට එන්න පුළුවන් ගතිය. නැවත තමන්ගේ මූල කර්මස්ථානට එන්න එන්න පුළුවන් ගතිය නැති කරන්න බෑ සතිය වඩන කෙනෙක් ඒක දන්නවා. ඒක නිසා යම් වෙලාවක අපි කී පරත්මතක් කරගත්තේ පරණ සූත්‍රයක මේ සුත්තා දතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා ditthiya suppati vijjha කියන මට්ටමට සතිය වඩපු කෙනෙක් ඉන්නවනම් කවුරු මොන බහුරූපෝලම් පෑවක් කවුරු මොන විදිය මායම් කරන්න ගියත් එයා මායමට අහුණා වගේ හිටියට එයා දන්න මේ කරන හරියක් කරන්නේ මායමක් ඒ දැනීම නිසා හරියට කියනවා නම් උගුලට දාලා තියෙන ඇම කනවා උගුල ගස ගන්නෑ. අන්නකොට තමයි විපස්සනා කරනවා කියන්නේ. ඇමේ තියෙන බොහොම රසමස උලක්. ඌ එක කනවා. හැබැයි උගුල ගස ගන්නෑ. ඉතින් අටෝප එක හිතා ඉන්නවා දැන් මේක හැම කාබු නිසා අනිවාර්යයෙන්ම උගුල ගස ගන්න කියලා නෑ හැම එක හැම එක මොඩෙක් නෙවෙයි. කාපල්ලා හැම බය වෙන්න එපා. මොකද ඒක දෙන හැම හරි රසයි. හැබැයි උගුලට කිට්ටු වෙනකොට උගුල ගැස්සෙන්න හදනකොට නතර කරන්න දන්නවනම් ඒ භාවනා ජීවිතය හෝ ලැබෙන ඕනම සම්පත්තියක් අකැප නැහැ. හැබැයි ගස ගන්න තු කරනවා කියන එක මම දන්නවා අමාරුයි තේරුම් ගන්න කියලා. ඒ නිසා භාවනා කරනකොට Tamanට ලැබෙන අත්දැකීම් ටික යම් දවසක හරියට ප්‍රකාශ කරන්න දන්නවනම් ඒ මිනිස්සයා නිවන් දැක්කා වගේ තමයි. ඒ බුරුම ස්වාමීන් වහන්සේලා කියන්නේ භාවනා 150ක් ඉවරයි. අපිට තියෙන මේ දකින්න දේ දකින්න හැටියට කියා ගන්න බෑ. ඒ තරම්ම පච කියලා. දිව දෙකට බෙදිලා තියෙන්නේ. උරගෑන්ගේ වගේ. දිව දෙකෙන් කතා කරන්නේ. භාවනා ශේෂ්ඨේ අපි කියා ගන්න ඕනේ ඒක ඒක පුරුද්දට කියනවා. හැබැයි රාත්තල් ගන්න කිරලා කාපන් කනකොට. ඔය කියන තරමටම ඌවයි ගණ්ඩ දෙයක් ඇත්තේ නෑ. ඒක නිසා කතා කරනකොට ගත යුත්තේ මේකයි අතිශෝක්තිය මේකයි කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒක තරුවචන් වහන්සේ ඔය සමත භාවනාදී පෙන්නනවා පළවෙනි ධ්‍යානයේට යම් කෙනෙක් ගියොත් මේ සාමාන්‍ය නීවරණ නික්මවලා එයාට අත්‍යවශ්‍යයි මුක්ක්ක් හරි අරමුණකට හිත යෙදීම. විතක්ක ਵਿਚාර කියන අරමුණට හිත නැංගීම අත්‍යවශ්‍යයි. ඒකේ එල්ලිලා. ඒකේ කඹේ අල්ලගෙන තමයි යන්තම් ගැට ගහගෙන ඉන්නේ මේ Tamanට ക്ഷേමේ ලබා දෙන ආරක්ෂාව ලබා දෙන ආනිසස් ලබා දෙන මූල කර්මස්ථානට හිත නැවත නැවත යොදමින් යොදමින් යොදමින් යොදමින් නැත්නම් අපි සාමාන්‍ය වචෙන් කරා මෙනෙහි කරමින් කරමින් කරමින් තමයි පළවෙනි ධානය ගත කරන්නේ. ඒත් සැපයි නීවරණ වලට වැඩිය. නමුත් අන්තිමට මේ මෙනෙහි කිරීමම සමාධියට බාධාවක් වෙනවා. පළවෙනි ධානයට බාධාවක් වෙනවා. එතකොට ධානය නැගිටට පස්සේ වෙනවා මේ දඟල දඟල පොර කකා මෙනෙහි කරමින් මේ පළවෙනි ධානයේ හිටියා ඊට පස්සේ වෙනවා මෙනෙහි කිරීමම බාධාවක් වෙච්ච නිසා විතක්ක ਵਿਚාර දෙක යාට හිතනවා මේ දෙක නැතුව මේ සුඛය මේ සමතුලිත භාවය මේ සමතේ ගන්න බැරිද කියලා. එතකොට යා දෙවෙනි ධානයට යනකොට කරන්නේ මෙනෙහි කිරීමක් නැතුව ස්වභාවයෙන් යnderලා එහෙම නැත්නම් බයිසිකලෙක පදිනවා දැන් දෙවන්නේ කල්ලන්න නැතුව වගේ මෙනෙහි කිරීමකින් තොරව යන්න. ඒක සක්මනේ කියනවා නම් කියන්න තියෙන්නේ එකම සක්මනේ බොහෝ වෙලා සක්මන් කරනවා නම් එකම දවසේ හැම දවසෙම වගේ එයාට තේරෙනවා ටික වෙලාවක් ගියාට පස්සේ සක්මන් භාවනාව කරනවා දැඩි ආයාසයක් නැහැ. දැඩි මෙනෙහි කිරීමක් නැහැ. තමන්ගේ කය හොඳ ගන්නට ඒක ඇවිදිනවා තමන් දන්නේ. මෙනෙහි කිරීමක් අවශ්‍ය කරන්නේ. අපි කියන එකට අනායාසයෙන් සක්මන යනවා. එතකොට මේ යෝගාවචරයට ප්‍රශ්නයක් මතුවෙනවා. මෙනෙහි කරමින් කරන සක්මන් භාවනාවද හොඳ? මෙනෙහි නොකරමින් කරන සක්මන් භාවනාවද හොඳ කියලා එයා සමහරලාට වර්ධව ගත්තොත් අර මෙනෙහි නොකරමින් කරන්න පුළුවන් වෙලාවෙත් අමෝරාවෙන් මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඒක තමයි මේ භික්ෂු දේවතාවට වෙලා තියෙන්නේ. එයා දන්නවා මෙනෙහි නොකර යන්න පුළුවන්. එහෙම නැත්නම් කියනවනම් වාහනයක් එලවන්න පුරුදු වෙච්ච එක නටික කාලයක් ගියාට පස්සේ මේ ෆස්ට් එකට දානවා සෙකන්ඩ් එකට දානවා එයා දන්නේ ඉබේම ටට් ටට් ටට් ගාලා ඒක වෙනවා ඒ වෙලාවේදී හිත හිත කරන්න කිව්වොත් කවදාකවත් අර ඉබේ වෙන තරම් වේගෙන් යන්නේ නැහැ ඒකට ලස්සන මම කතාවක් කියන්න කට්ටියට නිඳයාගෙන නින්දා මේ මට මේ කතාව කියලා දුන්න ඕන මේක ඇහුවොත් hina වෙනවා මම දන්නවා මේ හැකරැල්ලෙක් ඇවිදිනකොට උගේ පාද ටික ලස්සනට යන හැටි ඉබ්බෙක් බලන ඉඳලා පුදුම ඊර්ෂ්‍යාවක් ඇති වුණාලු ඌ ඊට පස්සේ ඇකරැල්ලට ලියුමක් ලිව්වලු අනේ ඩාලින් ඔයා මේ නටනකොට හරියට පළවෙනි කකුල උස්සනකොට 72 වෙනි කකුල ඉස්සෙනවා 140 වෙනි 44 වෙනි කකුලත් ඉස්සෙනවා දෙකවෙනි කකුල ඉස්සෙනකොටම 73 වෙනි කකුල ඉස්සෙනවා 40 144ත් ඉස්සෙනවා අයියෝ එහෙම සමතුලනයක් නම් මම කවදාවත් දැකලා නැහැ කියලා. ඉතින් ඇකටල්ලට හරි සන්තෝෂයක් ආවා. පහුවෙන්ද නටන්න ගියාම මොකක්වත් කරගෙන නටනවා රූට සැකයිලු දැන් එක උස්සනකොට 72 ඉස්සෙනවා කියලා. මෙතෙක් කල මොකක්වත්ම නැතුව නටුවා. දැන් හරියටම බැලුවලු ඉතින් ඉබ්බට ඕනේ දේ වුණා. අපිට ওই කේජු කෑල්ල තමයි ගුරුවරු දෙන්නේ. ඌට මේ දන්න නීතියට සමීකරණ දාන ඔළුවට. විවස්ථා දාපු ගමන් අර ඉබේ සිද්ධ වෙන දේ මොකක්වත් කරගන්න බැහැ. හැබැයි පළවෙනි ධ්‍යානයේ නීතිය ඕනේ. පළවෙනි යට සමීකරණේ ඕනේ. මිතක්ක ਵਿਚාර ඕනේ. ක්‍රමවේදය ඕනේ. පස්සේ ක්‍රමවේදය හැලෙනවා. හැලුණට පස්සේ යා දැනගන්න ඕනේ මේ මේකට තමයි වශී කරගන්නවා කියන්නේ. මේකට තමයි අපි සිද්ධි කරගන්නවා කියන්නේ. එතකොට මේ සමීකරණ මොකොත් ඕනේ වෙන්න පටන් ගත්තාම ඒකට යන්න නම් දෘෂ්ටියක් එපා. ඒකට සම්මාදිටියක් එපා. ඒකට ලෑස්තිලා යන ගතියක් එපායි. ඒකට කුසලතාවයක් එපායි. එහෙම නැත්නම් එයා භාවනා හරියට කෙරෙද්දිත් මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ යාට සාමාන්‍ය නෑ භාවනා හරිය අවුලක් ඇති වෙනවා. ඒ නිසා පළවෙනි ධ්‍යානයේට විතක්ක ਵਿਚාර අවශ්‍ය වගේම දෙවෙනි ධ්‍යානයේට ඒක විස වෙන බව, වස වෙන බව, ඒක හලන්න ඕනේ බව අපිට බෑ. මොකද අපි හිතන විතක්ක ਵਿਚාර මට උදව් කරපු යාළුවා නිසා අත්හැරීම මොකද්ද කියන්නේ? ಗುಣමකුකමක් කියලා විතක්ක ਵਿਚාරය සාක්කුවේ දාගෙන යනවා. ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ මේ විතක්ක ਵਿਚාර දෙක කැප කරලා පෙන්න කැප කරුවාට පස්සේ මතුවෙන සුඛය ප්‍රීතිය බොහොම ප්‍රකට වෙනවා. ඒකවල ඉන්න යකෝ අම්මා අප්පාවත් දීපු නැති જાති ප්‍රීතියක් දැන් හම්බෙලා තියෙන මේක පිනා යන ප්‍රීතියක්. ඊට පස්සේ මේක අල්ලා ගන්නවා කිව්වොත් කොච්චරද කිව්වොත් මෙයාට මේක බාධාවක් වෙනවා. ඊගාව ධානයට යන්න මේ ප්‍රීතිය හලන්න ඕන. මොණියා කාද ඔකට කැමති. කවුරුවක්වත් හලන්නේ එයා හිතනවා ඉබේ ලැබිච්ච ප්‍රීතිය, නිර්ආමස ලැබිච්ච ප්‍රීතිය ඇයි මේක අතාරින්නේ කියලා. ඉතින් සාර කවදා සුඛයට ය아가න්න හම්බෙන්නේ ප්‍රීතිය තමයි බාධා කරන්නේ. කවදා හෝ මේ දේ අතහැරියොත් ඊට වඩා assume දෙයක්, සූක්ෂම දෙයක් ලැබෙන බව සම්මාදිටිය නැත්තම් මෙයා මේ ලැබිච්ච ප්‍රීතිය ගැන පොත් ලියන්න පටන් ගන්නවා. අම්මට අප්පට කියලා දෙන්න පටන් ගන්නවා. යාළුවන්ට පොත් මේ ලියුම් ලිය SMS අරින්න පටන් ගන්නවා. අයියෝ ගොල්ලෝ හරි මොඩියෝනේ. මට නම් පටන් ගත්ත වෙලාව ඉවරනකම් ප්‍රීතිය අනේ එන්නකෝ මගේ ගුරුවරයා ගාට ගණ්ඩකෝ මේ අරමුණ ඉටි කතන්දර කොට. ඒ මනස දන්නවා දැන් ප්‍රීතිය කොක්කක් වෙලා තියෙන බව. මොකද ප්‍රීතිය අතහැරෙන්නේ නැත්නම් සුඛේ නැහැ. තුන්වෙනි ධ්‍යානෙ යන්න බෑ. තුන්වෙනි ධ්‍යානට ගිය පස්සේ සුඛේ ලැබුණාට පස්සේ එයා හිතනවා කො මේක පිටක්කයට වැඩිය ප්‍රීතියට වැඩිය බොහෝම සූක්ෂමයි. ඒ නිසා ඒකට බැඳෙනවා. ඒක නිට්ටය වශයෙන් ගන්නවා. ඒක සුඛ වශයෙන් ගන්නවා. ඒක සුභ වශයෙන් ගන්නවා. ඒක ආත්ම වශයෙන් ගන්නවා. ගත්තොත් එහා පැත්තේට උපේක්ෂාට යන්න බෑ. මේ Taman වදාගත්ත දරුවම ඇහැලේපොළ කුමාරියා මේ වනේලාලා කෙටුවා වගේ පුළුවන් වෙයිද බබාව කොටන්න වනේ දාලා. අම්මේ එහෙම දේවල් හිතන්නවත් බෑනේ. කවදාකවත් හිතන්නේ කවුරක්වත් මේ තනවා වඩාගත්ත මේ භාවනා ගුණය විෂිකරන්න ඕනේ අතහරින්න ඕනේ හරකේ සතෙක් හැවහලන්න වගේ ඊට පස්සේ තමයි ඊට පස්සේ සිවුම් එක එන්නේ කියලා. ඒක නිසා වඩා හොඳ ඉදිරියේ අපි හොඳ බදා ගැනීම නිසා අපේ දියුණුවට තියෙන එකම බාධා අපේ හොඳ ටික තමයි. වඩා හොඳ ඉදිරියේ අපි හොඳ බදා ගැනීම තමයි සම්ප්‍රදාය කරන අනමිතිකාරෝ කියන්නේ. හොඳ අල්ලපේකට වඩා හොඳ ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි වඩා හොඳ වීමට අපිට තියෙන ප්‍රධාන බාධාව අපේ හොඳ ටික. ඒ මොකද හොඳ ටික නිට්ටි වශයෙන් ගන්නවා, හොඳ ටික සුඛ වශයෙන් ගන්නවා, හොඳ ටික සුභ වශයෙන් ගන්නවා, හොඳ ටික ආත්ම වශයෙන් ගන්නවා. ඒක අතහැරියොත් ඊගාට හම්බෙන උපේක්ෂාව. ඒ උපේක්ෂාට ගියාට පස්සේ යාට තේරෙනවා රූප ධර්ම විචේ උපේක්ෂාව ලැබලා තියෙනවා. ඒ නිසා මට පුළුවන් රූප අතර තියෙන හිස්තන බලන්න එනතන් ආස්වාද ප්‍රසවාසයේ කෙලවර බලන්න ආස්වාද ප්‍රසවාසයේ තියෙන සියුම්කම දකින්න අපි අද කතා කරපු විදිහට අභාවයේ දකින්න පටන් ගන්නවා අභාවයේ දකින්න නම් අපි මේ භාවනා ක්‍රමේ සමතෙම වෙන්න පුළුවන් විපස්සනා වෙන්න පුළුවන් උපේක්ෂා කරන තැනට යනකම්ම භාවනා ගෙනියන්න ගියාට පස්සේ පේනවා රූප පිළිබඳ හොඳ අවබෝධය ලබන්න ලබන්න අරූපේ පිළිබඳව අවබෝධයකට මෙහෙවන එක චිත්ත නියාමයක් ගියාට පස්සේ තේරෙන පටන් ගන්නවා ප්‍රස්වාසය අවසානයේ තිස්තන ආස්වාසය අවසානයේ තිස්තන ඕනේ අරමුණක් ඉවර වෙන්නේ හිස්තන කිය අපි මෙතෙක් කල් දැක්කේ නෑ මොකද අපි ආරම්භයයි බැලුවේ දැන් අවසානයේ බලන්න Nirodhe බලන්න ගියාට පස්සේ පේනවා හිස්තන වඩා ප්‍රකට වෙලා පේන්න පටන් අර ගන්නවා ආස්තිකය නාස්තිකය වඩා ප්‍රකටලා පේන්න පටන් ගන්නවා ආස්තිකයට වෙන්නේ ඒක තමයි අද භෞතික විද්‍යාවට මේ වෙනකොට ලෝකේ වෙලා තියෙන්නේ සියලුම භෞතික විද්‍යාඥයා භෞතිකත්වයේ අභියෝග කරනවා. අද MC square MC ME equal to A, MC square E equal to MC square කියන ශක්තිය සමානයි ස්කන්ධය සහ වැඩි කිරීම ආලෝකයේ වේගයෙන් ශක්තිය සහ ස්කන්ධය කියන දෙක ශක්තියක් වෙන්නත් පුළුවන් එක දෙයක් වෙන්නත් පුළුවන් දෙයක් නොවෙන්නත් පුළුවන් මෙතෙන් නිකේ දාසෙන්ලා භෞතික විද්‍යාව විනාශයි භෞතික වාදයත් විනාශයි. භාවනාදී තොතෙන් ගියාට පස්සේ මේ ශක්තියක් වශයෙන් පේන වෙලාවක සමහර දෙයක් වශයෙන් පේනවා. මේ දෙක අතර එක දෙයක් වශයෙන් වුණාට පස්සේ පටවිය ආපෝ තේජෝ කියනවා. ශක්තියක් බාටපත් වුණාට පස්සේ අවකාශය කියනවා. ඉතින් ආට පේන්න පටන් ගන්නවා පටවිය ආපෝ තේජෝ වැඩ කරන්නේ අවකාශය තුල. වර එක මේක දෙයක් වෙනවා වර එක අද්‍රව්‍යයක් වෙනවා. ද්‍රව්‍ය අද්‍රව්‍ය මැවි මාරුව කොච්චර ශීඝ්‍රද කියනවනම් ඒකේ නිත්‍යතාවයක් හිතන්නවත් බෑ. ඒකේ සුඛතාවයක් හිතන්නවත් බෑ. සුභතාවයක් හිතන්නවත් බෑ මම ආයේ නිකුත් නැහැ. මෙතෙන්ද ගියේ නැති කෙනෙක් නෑ. නමුත් මෙතෙන්ද ගියාම ඔන්න ඔළුව තෝන්තු වෙන්න පටන් ගන්නවා. එතකොට සහලවන්න පටන් ගන්නවා. වැනෙන්න පටන් ගන්නවා. ගැහෙන්න පටන් ගන්නවා. වක්කාර ගතිය එන්න පටන් ගන්නවා. මෙතෙන්දි සද්ධාව තියෙනවා නම් එයාට මේ උඹ මෙතෙක්කල් අල්ලන්න හිටපො දැඩි මත හනමිටිය බින්දෙන වෙලාව සද්ධාවෙන් ඉදිරියට යන්න පුළුවන්ද සීලෙන් ඉදිරියට යන්න පුළුවන්ද සතියෙන් ඉදිරියට යන්න පුළුවන්ද කියලා බලන කෙනා ඒ යන පිම්ම එහෙම නැත්නම් යන ඉදිරියට යන යෑම ලක්ෂයක් යුද බිමේ දිනනකට වැඩිය Taman Taman දිනා ගැනීමකට සමාන කරලා බුදුචානන් සඳහන් කරන එක වටිනයි කියලා. එතකොට මේ රූප ධර්ම වලට සාපේක්ෂව අරූපේ භවයට සාපේක්ෂව විභවය ඒතර භව තණ්හාවට සාපේක්ෂව විභව තණ්හාව තේරුම් ගත්තට පස්සේ තමයි මේ මිනිස්සයා මේ manussත්ත්ව ප්‍රතිලාභයේ තියෙන වාසි එහෙම නැත්නම් ලැබිය යුත්ත භාවනාවකින් ලැබිය යුත්ත මැරෙන්න ඉස්සෙල්ලා ලැබිය යුත්ත දැක්ක කෙනෙක් වෙනවා. හැබැයි දැක්කට හැම කෙනෙකුට මේක හරි පැත්තට පේන්නේ. එතන කමඨාන සුද්ධ වෙන්න ඕනේ. කාමයට සාපේක්ෂව රූපේ රූපයට සාපේක්ෂව අරූපේ මේක විසඳ ගන්නවයි කියන එක සමත භාවනා යුගයේ හිතාන ඉන්නේ සමතකාරෙන්ගේ බුද්ධියට සින්න වෙලා තියෙනවා කියලා. නෑ විපස්සනා ශේෂ්ත්‍ය අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එතෙන්ද ගියාට පස්සේ ඒක නා ඉදිරියට යන්න නම් තමන් මෙතෙක් උපයා ගන්නලා දේ වටිනම වස්තුව උදේ පාන්දර තුක්කාල කියලා දාන කොණු කෙල පිටක් වගේ. දැම්මොත් විතරක් මේ රූප අරූප දෙක අතර මැද මේ නලියන විඥාණය රූපෙට ප්‍රියකරනවත් අරූපෙට අප්‍රියකරනවත් රූපෙට මනාප වෙන්නත් අරූපෙට අමනාප වෙන්නත් නැත්නම් අරූපෙට මනාප වෙන්නත් රූපෙට මනාප වෙන්නත් යටිනූලක් ක්‍රියාත්මක වෙනවා ඒක අවකාශයටත් වැඩිය ශුම් ඒකට විඥාන ඡායතනය කියලා කියනවා නැත්නම් විඥානයේ ක්‍රියාවලිය පේනවා මේ ක්‍රියාවලිය මැජික් කාර්යයක් වාගේ මේ කරන වැඩපිළිවෙල තමයි අපි නාස්ලනුවක් වගේ ඇඳගෙන මේ කාමයට අදින්නේ මේ භව තෘෂ්ණාවට, ද්වේෂයට අපිට අහේනිකර වුණත් අදින්නේ. ඉතින් මේ මට්ටමට දන්නේ නැතුව අපි රාගය පාලනය කරගත්තයි කිව්වට, ද්වේෂය පාලනය කරගත්තයි කිව්වට ඒක නිකන් මතු පිට පමණයි. නමුත් භාවනා කරලා ගන්න එක නා තේරෙනවා. මෙවුවා මේ tire පිටිපස්සේ තියෙන Java එහෙම නැත්නම් අපි ගినాපු සංසාර ගති මේක දැකලා නැතර කරනවත් බයට වෙන බේද දීලා නැතර කරනවත් දෙකක් යම් දවසක යම් කිසි කෙනෙක් දැක්කොත් සරුවච්චන් වහන්සේ එයා ධර්මයේ දකින්න ඕනේ මේ අපි කොච්චර පිටපැත්තෙන් සාන්ත දාන්ත තීන්තු කූඩු වගේ හිටියට යට කාමේ තියෙනවා යට ද්වේෂේ තියෙනවා අපි ඉන්නේ බොහොම ලෝක වෙන්න පුළුවන් බාපණයක් දාගෙන වෙන්න පුළුවන් දෙකට ගණන් කරන්න බැරුව වෙන්න පුළුවන් හැබැයි බඩේ අන්තට්ටු හත අටක් තියෙනවා ගිලපු සත්තුන්ගේ අන්තට්ටු හත අටක් තියෙනවා මේක දැකීම නොවිය යුත්තක් කියලා තමයි සදාචාරවාදියා කියන්නේ. බුදුසසුන කියනවා උඹ කාපු මට රාත්තල් ගන්න ඔබ දන ගන්න ඕන. ඔය මොන රංගපෑමක් රංගපෑවත් ඇතුලේ දීන මේක දැක ගන්නවයි කියලා කියන්නේ එසේ මෙසේ පෞරුෂත්වයකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කෙරුවට පස්සේ හිතෙනවා බුදුන් කියන්නේ කවුද කියලා. අම්මලා තාත්තලා කියලා උන් දෙන්නට අමතරව ගුරුරු කියලා දෙන්නට අමතරව බුදුහාමුදුරුවෝ මේ අත්පනා අපිට පෙන්නනවා. මේ මනස බලපං ඇල්ලුවොත් අල්ලන්නේ රාගේ. ඇල්ලුවොත් අල්ලන්නේ නිත්‍ය සපතිය. ඇල්ලුවොත් අල්ලන්නේ සුඛ ගතිය. සුභ ගතිය ආත්ම ගතිය. ඕක කවදාකවත් ඔබට සුභ සිද්ධියක් කරන්ත ඉද කියලා. එහෙව් මනසකට නේද कांड දෙන්නේ. එහෙව් මනසකට නේද බොණ්ඩ දෙන්නේ. එහෙව් මනසක් එක්ක නේද නිදාගන්නේ. එහෙව් මනසක් නේද අදහන්නේ. එහෙව් මනස නේද තුවාල කරන්න දෝ තියානින්න හදන්නේ. නමුත් ඒක අපි යොමු කරවන්නේ මේ උජුකෝනාමසෝ මග්ගෝ අභයානාම සහ දිසා නෙවෙයි ඒක චපලකමටයි යොමු කරවන්නේ. වංචනික ගතියටයි යොමු කරන්නේ. ෂට ගතියටයි යොමු කරන්නේ. බයටයි යොමු කරන්නේ. එහෙව් මනසක් එක්ක බුදියා ගන්නවයි කියලා කියන්නේ දිසෝ දිසං යන්තං කෛරා වේරි වාපන වේරිනම් වගේ හොරෙක් තව හොරෙකුට දෙන දඬුවමට වැඩි වදයක් මේ මනස අපට දෙනවා. හතුරෙක් හතුරෙකුට දෙන වදයකට වැඩි වදයක් දෙනවා නමුත් මේක වහගෙන අපි ගත කරන ජීවිතයට වඩා මේ මනස කරන මේ මායාව දැක ගත්තනම් කවදා හරි නිකන් හරියට හාවෙක් හඳ දැක්කා වගේ හරි කමන්නේ. එයාට සම්මාදිට්ඨිය පහළ වෙනවා මුන්දට හැංගෙන්න දෙන්න එපා. ඌ එලි කරපං සත්පුරුෂෙක් ඉදිරියට ගිලා කියපං කිව්වොත් මෙයන් නටන්න බෑ. දැන් මේ දේවතාව ගිලා පුත්‍රජනනාංශ ළඟට ගිය නිසා පුත්‍රජනනාංශෙ පෙන්ලා දෙනවා මේ විඥානේ නටන මායම එලි උඹ උඹ හංගගෙන ඉන්න ගියත් බුද්ධ ශාසනයක් කියලා එකක් තියෙනවා මේවා දන්නේ නැත්තෝ ඉන්නවා. ඔබ මිනිස්සෙකුට ඕන අපට දැනගන්න පුළුවන්. චන සම්පත්‍ය කියන එක ලෝකේ නොමිලි ලබා දෙන දෙයක්. ඒකෙන් තොරව ගිය ගමන් බොම්බ රවට්ට ගන්නවා. ওই රවට්ට ගතට මාරය රවටෙන්නෙත් නෑ, යමය රවටෙන්නෙත් නෑ, බුදුන් රවටෙන්නෙත් නෑ, ආර්යයන් වහන්සේලා රවටෙන්නෙත් නෑ. උඹමයි රවටෙන්නේ ඒ නිසා උන්ට මීට වැඩිය හොඳයි. මේ කියන ෂටමායාවී ගති හෙලි කරන්නේ. අමාරුයි. අමාරුයි. හැබැයි එච්චර ජොලියක් මනුස්ස ජීවිතේ ඇත්තෙම නැහැ. සත්පුරුෂයෙක් දැකලා සද්ධර්මයක් අහලා මයිලක මේ මේ ෂටගති තියෙනවා මයිලක මේ මේ වංචනික ගති තියෙනවා කියලා හෙලි කරපු දවසේ බඩ විරේචනේ වුණා. සන්ලයිට් කැල්ලක් දාලා මඩ රෙද්දක් හොදලා ඇරියා වගේ පේනවා සුද්ධිය කියන එක. ඒක මේ සීල විසුද්ධි නෙමෙයි, චිත්ත විසුද්ධි නෙමෙයි, ditthi විසුද්ධි කියන එක. තේරෙනවා මේක අද කාලේ වුණත් වෙන්න පුළුවන් කියලා. නැවතත් මගේ තේමාව මතු කරගන්න කියනවා මේක පොඩි දරුවෙක්ගේ සිද්ධ වෙනකොට පුදුමාකාර සතුටක් ඇති වෙනවා. අනේ මේ අපට බැරි දේ මේ දරුවට තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. නමුත් ඒක තේරුම් ගන්න හැටි. හිතන්න මේ දේ කතෝලික මිනිසෙකුට වෙනකොට කියලා දුන්න මනසට ඇති වෙන සතුට. මුස්ලිම් මිනිසෙකුට මේක වෙනකොට අපි හිතනවා මේක සිංහල බුද්ධ ආගම කියලා. ඒ වගේ පචයක් ලෝකේ ඇත්තේ නැහැ. එහෙම මේක සීමා වෙලා නැහැ. Taman ළඟ තියෙන මේ ෂටගති, මායාවී ගති, චපල ගති ධර්මයේ ඉදිරිපිට අර කණ්ණාඩි ඉස්සරහත් පෙන්නවා වගේ පේන වෙලාවට පේනවා බුදුන් ලෝකේ පහළ වුණේ නැත්නම් කොහෙද අපි යන්නේ? ධර්මයක් අපිට නොලැබුණා නම් කොහෙද අපි යන්නේ? සංඥා මේක කියලා දුන්නේ නැත්නම් අපි කවුද රවට්ටගෙන ජීවත් වෙන්නේ? කෝ අපිට අහුවරණක් කියලා. ඒක කොච්චර වෙනසක් ඇති කරනවද කියනවනම් බුදුරජාණන් වහන්සේ මේ දේවතාවට කියනකොට ඔබ ඉන්න තැනේ හැටියට එකක්වත් බාධා වෙන්න විදියක් නෑ ඔබ පාර හරියට අරගෙන ගිහිල්ලා තියෙන්නේ ඔබ ඉන්නේ ඍජු මාර්ගයක කියනකොට මෙයාට 아무තු සමාදානයක් ඇති වෙනවා අප්සරාවක් මං කොහොම කෙලසන්නද දැන් දිවි විමානයක් මම කොහොම කෙලසන්නද මට පුළුවන් උගුලට ගිහිල්ලා හැම කාලා උගුල ගසන්න නැති ඒක කියනකොටම බුදුජානක ඉදිරිපිටම මේ దేవතාවා නිවන් දකින්නකොට අර අප්සරාවන්ටත් පුදුමාකාර ධර්ම අවබෝධයක් සිදු වෙලා තියෙනවා. එතකොට මේ කතාව කියන නිසා దేవතාවගේ වෙනසක් සෘෂ්ටි වෙනසක් ඇති වෙච්චි බව දැකගත්ත සරුවචනංශේ යස්ස ඒසා දිසා යානං ඔබ මේ නැගලා ඉන්න වගේ ධර්ම රතයක් වගේ යානයක් තියෙනවනම් ඉත්‍යාවා පුරිසස්වා ස්ත්‍රී වේවා පුරුෂ වේවා සචේ ඒතේන යානේන නිබ්බානස්සේව සම්තිකේ ඒකේ යන්නේ නිවනටමයි ඒක භාවනාවේ ලැබෙන එකක් නෙවෙයි. දෘෂ්ටි ඍජු කරගත්ත ගමන් භාවනා කරන කෙනාට ලැබෙන අභිෂේකයක් ඒක. එහෙම නැත්නම් එයාට ලැබෙන සුභාසිංසනයක්. ඉතින් ඒක වෙච්ච නිසා, దేవතාව එතන රහත් වෙච්ච නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ මේක සූත්‍ර පිටකයට ඇතුල් කරලා තියෙනවා. දැන් කාලේ වුණත් අවබෝධය කියන එක කොයි වෙලාවෙ එන්න පුළුවන්ද දන්නේ අපි අතින් වෙච්ච හැම වැරද්දක්ම හැම අත්තරද්දක්ම භාවනා ශේෂ්ත්‍රයේ හැමදාම පදක්කමක් වෙනවා අපට. හැමදාම අපිට නම්බු නාමයක් වෙනවා. හැබැයි ඒක දෘෂ්ටි හරි දෘෂ්ටිය පහළ වෙනකම්. නිසා භාවනාවේදී වෙන්නේ නැහැ කියලා මොනම දෙයක්වත් නැහැ. හොඳට මතක තියාගන්න ඒ වෙන දේ හෙලි කිරීමෙන් තමයි කමඨාන් සුද්ධ වීමෙන් තමයි අපිට ආනිසංස ලැබෙන්නේ. ඉතින් ඒක අමාරු. මුගව දෙනෙක් ඒකට අර හෙලි කිරීම හිතනවා මගේ චර්ත ඝාතනයක් වෙයි. මේ ස්වාමීන් වහන්සේ මට මේක දැනගෙන මාව වැරදියට පාවිච්චි කරයි කියලා අපිට සද්ධාව නැහැ. එම් පාවිච්චි වෙන වෙලාවලුත් තියෙනවා. වැරදි කෙනෙකුට කිව්වොත් වෙනවා. කවදා හරි ඒ සද්ධාව විශ්වාසය ඇති වුණා නම් අපිට තේරෙනවා සත්පුරුෂයන් නැතුව මේ ගමන යන්න බෑ. සම්මාදිට්ඨිය නැතුව මේ ගමන යන්න බෑ. සද්ධර්මේ නැතුව යන්න බෑ. භාවනා කරලා විතරක් මේක කරන්න බෑ. භාවනා කරලා මේකත් එක්ක ගලපනකොට ඒක හරියට මතුවෙන වෙලාව ඒ අවබෝධයේ මතුවෙන වෙලාව කවමදාකවත් කල්ලාතෝ කියන්න බෑ. ඒක නිකන් හැම වෙලාවෙම අහම්බයක් කොච්චරද කියනවනම් ඒක කාටවත් දෙන්නත් බෑ. කාටවත් ගණ්ඩත් බෑ. විච් වෙලාවෙ හිතනවා මේක කොච්චර අහඹු දෙයක්ද? ඒක කොච්චර නෛර්යානික දෙයක්ද කියනවනම් Tamanට තේරෙනවා මේ මගේම ප්‍රයත්නයෙන්මයි මේක හම්බ කරේ. බුදුහාමර උත්සාහ කර බව හැබෑව ධර්මයේ කියව බව හැබෑව නමුත් මගේ යහ දැක්ම හරහා සිද්ධ වුණේ කියලා ඒ නිසා හැම කෙනෙක්ම මතක න්යායෙන්ද භාවනා කරන කෙනා තමන්ට මේ ධර්මය පිහිට ආධාර වෙන්නේ ලෙඩ වෙච්ච දවසට අසරණ වෙච්ච දවසට ලෙඩ ඇඳට ගිය දවසට එහෙම නැත්නම් මරණ මොහොත ගිය දවසට මොකද මේ ධර්ම මේ සති ධර්මය අනෙක් සියල්ලටම වඩා අතනාරින ගතියක් තියෙනවා විශ්වසනීයත්වයක් තියෙනවා නමුත් අභාග්‍ය සම්පන්න දේ තමයි මේ ගත කරන සාමාන්‍ය ජීවිතයේ සතිය වැඩි යුතුයි කියලා කාටවත් ස්වභාවයෙන් හිතෙන්නේවත් නැහැ. ඒක හිටලා තියෙන මා අමරකට හිටලා තියෙන. කවුරු හරි කිව්වට හිතට ගන්නෙත් නැහැ මොකද සද්ධා වගේ ජොලියක් නැහැ මේකේ සූස්තියක් නැහැ මේකේ කික් එකක් නැහැ. වීර්ය වගේ නැහැ. ඉතින් ඒ නිසා විකිනේ නැහැ පොළට දාලා කොච්චර කෑ ගැවුවා සතිය දෙක රුපියලයි දෙක රුපියලයි කියලා කෑ ගැවුවත් ඔය බල්ලයා නම් මිසක කවුරක්වත් ගන්න නැහැ. ඒ වෙනුවට මේකට ආලවට්ටම් දාපු යුවා. ටෙම්පරාදු දාපුවා විකිනෙනවා. ඒ දර්ශනේ දකින්න ලෝකෙම කවුරක්වත් නැහැ මං විතරයි. මේ සතියට ආලවට්ටම් දාන්න ගිහිල්ලා මේ අර දසරත රජුරන්ගේ බෙරේට මැණික් කොබ්බන්න ගිහිල්ලා වගේ බුබ්බුක් ගන්න දැන දකින්න කවුරුවක්වත් නැහැ හැබැයි මම තාමත් කියනවා මේ සතිය කියන එක ඉස්සරහට ගත්තොත් පටලැවිලි නෑ. එහෙම නැත්නම් අවිශ්වසනීයත්වයක් එන්නේ හරි විශ්වාසයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා අද කමඨහං සුද්ධ කරන වෙලාවේදී අහපු ටික දකිනකොට මට නම් අපි අවුරුදු 10ක් ගියත් 20ක් ගියත් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. හත් දිනක් තමයි කතා කරේ. නමුත් මේ ගමන නිසා අපිට ඉදිරියට යන්න බලාපොරොත්තුවක් ඇති කරනවා. ඒ බලාපොරොත්තු ඉස්සර නාකියෝ නාකිච්චෝ ඉක්මවලා පොඩි උන්ටත් ගෙනියන්න සියලු දෙනාගේම සහයෝගය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතෙන් නැත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.